ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද නොවැම්බර් මාසේ 23 වෙනිදා අපේ 62 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දැන් අපි එළඹිලා සිටින්නේ ධර්ම දේශනා පැය සඳහායි ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආනන්ද අමනචිකරිත්වා මනුස්ස සංඥං අමනචිකරිත්වා අරඤ්‍ය සංඥං පටිවි සංඥං පටිච්ච මනසිකරෝති තස්සේ පඨවි සංඥාය චිත්තං පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති තී <coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුවේ සුත්තමේ ඥානයේ සඳහා ධර්ම දේශනාව සඳහා මාත්‍රිකාව අපි තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් මහා චූල ශුන්්‍යත සූත්‍රය. මේක සරුවචන් දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ උපරිපන්නාසකේට අඩංගු සූත්‍රයක් විදියට. මේක හුඟක් වෙලාවට කොන් වෙච්ච සූත්‍රයක්. ඒ මොකද හුඟ දෙනෙකු හොයන රසය ඒකේ හුඟක් අඩුයි නමුත් මේ වැඩමුළුවට මේක හොඳයි වැඩමිණට මේක ගැළපෙනවා කියලා යෝජනාවක් ඇවිල්ලා තිබුණා මේ මහා ශුන්්‍යත චූල ශුන්්‍යත කියන සූත්‍ර දෙක එකක් තෝරගන්න ඉතින් ඒකෙන් මම ඉස්සරහදී ඉස්සලින් තියෙන මුලින් තියෙන මූල චූල ශුන්්‍යත සූත්‍රය ඉදිරිපත් කරගත්තේ එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ අතීත සිද්ධියක් ස්මර්ශනය කරමින් සර්වචන්සයන්ට මතක් කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිඹුල්වත්පුරේ ඉන්න කාලේ මෙන්න මේම කතාවක් කියවා මම ශුන්්‍යතා විහරණයේයි බහුල කොට වාසය කරනවායි කියලා ඒක මම ආගත්ත විදිය හරිද හිතාගත්ත විදිය හරිද දරාගත්ත විදිය හරිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ඒ විදිහටම අනුමත කරනවා. එහෙමමයි ආනන්ද. ඒ අධික කොට බහුල කොට ශුන්්‍යතා විරේ මම ඉන්නවා කියලා මම ඒ කියාපු ප්‍රකාශය ආනන්ද විසින් හොඳට අහගෙන තියෙනවා. හොඳට හිතේ තියාගෙන තියෙනවා. හොඳට මෙනෙහි කරලා තියෙනවා දරාගෙන තියෙනවා කිය. ඉතින් මේ කතාපාබතය එහෙම නැත්නම් මේ මාත්‍රකාව අවස්ථාවක් කරගන්නවා සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ಉದ್ದೇಶ වශයෙන් දේශනා කරන මේ කෙටි වශයෙන් මාත්‍රකාව වශයෙන් දේශනා කරන මේ කාර්ය කාරණය නිද්දේශ වශයෙන් විස්තර වශයෙන් කියලා දෙන්න. එතනදී බොහෝම සරල එනතන් කාටත් පටන් ගන්න පුළුවන් නිදර්ශනයක් සරුවචාන්සේ ගෙනහැර පානවා. ඒ මොකද ඒ සිද්ධිය ඒ දේපස ඒ ඒ කතා සල්ලාපේ සිද්ධ වෙන්නේ පූර්වරාමේ මිගාර මාතු පාසාදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්දය මේ මිගාර මාතු මිගාර මාතු පාසාදී ඉන්න අපට දැන් ඇත්තස් ගව වෙලඹ සංඥාවල් නැහැ. මොකද ඒවා මෙහි දැන් ඇත්තේ නැහැ. ඒ වගේම මුල මුදල් රත්තරන් රිදී ආභරණ ඒ වගේ සංඥාවකුත් නැහැ. ඒ වගේම කාමභෝගී ස්ත්‍රී පුරුෂ සංඥාවකුත් නැහැ. ඒ සංඥාවලින් අපි දැන් ශූන්‍යයි. මෙහි තියෙන්නේ අරණ්‍ය වාසී භික්ෂූන්ගෙන් ඒකත්වයටපත් වෙච්ච සංඥාවක් ඒක හොඳට එහි හිත පිහිටවන්න පුළුවන් හිත පట్టල කරගන්න පුළුවන් ඒකට හිතට බැහැ ගන්න පුළුවන් ඒකේ හිත පහදිනවා ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට මේ මිගාරමාතු පාසාදී පූර්වාරාමයේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි යොදලා හිත පහදිනවයි කියලා කියන්නේ එයා ඒකාන්තයෙන්ම ඒ අරමුණ ගැරීම නිසා ඇත්තස් හරක් මේ වෙලඹ සංඥාව අයින්කරනද භික්ෂු සංඥාව වාංගුවට ගන්න අඩේට ගන්නවා රන් රිදී මිල මුදල් පිළිබඳව නැත්නම් ආර්ථිකය පිළිබඳව තියෙන ප්‍රශ්න කැළම අයින්කරනද මේ භික්ෂු සංඥාව ගන්න ඒ වාගේම ස්ත්‍රී පුරුෂ කාමභෝගී ගිහි සංඥාව නැත්නම් ග්‍රාම සංඥාව දුරුවන්කරනද මේ භික්ෂු සංඥාව අරගන්නවා. ඒ නිසා එයා ඒ සියලු දුක් සියලු චිත්ත පීඩා සියලු වික්ෂිප්තතා දුරු කිරීමට ඉදිරිපත් කරගන්න මේ භික්ෂු සංඥාවේ හිත පහදිනවා හිත බැස ගන්න. හිත ඒක හොඳට පටල වෙනවා. නැංගුරමත් දැම්මා වගේ පක්ඛන්දනය කරනවා. පසීදති මේ සංඥාව නිසා අර ගොඩක් ගොරෝසු සංඥා අයින් කරන්න පුළුවන් නිසා මේකේ පහදිනවා. මේකේ හිත ප්‍රසාද වෙටපත් වෙනවා. සම්තිත්‍ත්‍ති හොඳට පట్టල කරගන්නවා. පట్టල කරන්නේ ඇයි? අපි ලොකු බරක් උස්සනද වාංගුවට ගලක් තිබ්බහම ඒ ගල හොඳට පట్టල වෙලා තියෙන. ඒ ගල ලෙස්සන සුළු නම් අර විශාල බර ගන්න බෑ. ඒක නිසා අපි වාංගුවට ගන්න ගල හොඳට පట్టල කරන්න ඕන. ඊට පස්සේ තමයි අලවංගුව දාලා ඒ පුංචි ගලට වාංගු කරලා තමයි විශාල බරක් අපි උස්සන්නේ. එතකොට ඒ අර පුංචි කල හොඳට පට්ටල වෙලා තියෙනවා. පට්ටල වෙන්නේ නැති දෙයක් අපි ගන්නෙ නෑ. වාංගුවට එනිසා මෙතන ගන්න මේ භික්ෂු සංඥාව උන්ටට පට්ටල වෙලා තියෙනවා. අදිමුච්ඡති ඒ නිසා විශාල බරක් උගුලවලා දාන්න පුළුවන්. ලෝකයේ තියෙන ආ වූ ඉස්සර වස්තුව මනින්නේ හරකුන්ගෙන් අලියන්ගෙන් ඇතුන්ගෙන් නේ අලිපෝසත්තු කියලා කියනවා. මෙච්චර හරක් ඉන්නවා මෙච්චර අස්සෝ ඉන්නවා වෙලඹේ ඉන්නවා කියන එක තමයි ඒකත් දැන් නෑ යාට. ඒ වගේම ගේ ඇතුලේ තියාගෙන ඉන්න රත්තරන් මිලි මුතු මැණික් මුදල් ඇත්තෙත් නෑ. ඒව පිළිබඳ උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳින ග්‍රාම සංඥාවක් නෑ. පිරිමි ගෑනු සංඥාවක් නෑ. ඒ ඔක්කොම අයින් කරලා නැත්නම් ඒගොල්ල උගුලවලන්න ඒවා වාංගු කරලා අයින් කරන්ඩ භික්ෂු සංඥාය පිහිටනවා. එතකොට මම කියනවා ආනන්ද ඒකේ නා අර විශාල සංඥාවකින් විමුක්තයි ශුන්‍යයි ඒ වෙනුවට ඉදිරිපත් කරගත්තේ අඩේ ඉදිරිපත් කරගත්ත වාංගුව පිළිබඳව හොඳ ප්‍රමාණ කිරීමක් තියෙනවා මේ සා විශාල දුක් කරදර වල දරත කියන පදේ සරුවචන්සේ පාවිච්චි කරන්නේ දරත කියන්නේ දල දඬු ගති හිත අපි තද බල දුකකටපත් වෙනකොට අපි ක්ලාන්ත වෙනවා. ඇඟට අතපය දලදඬු වෙනවා. හිත බොහෝම ගොරෝසු තත්ත්වයටපත් වෙනවා. චිත්ත පීඩා නිසා ඒ දරත ගොඩාක් අයින්කරනද මේ භික්ෂු සංඥාව ගත්ත නිසා භික්ෂු සංඥාවේ පිහිටනවා අර වයින් කළා දානවා. ඒ නිසා යාගේ හිත මේ මාතුගාම මේ මිගාර මාතු ප්‍රාසාදයේ ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව පැහැදිච්ච හිත විශාල දුක් කරදර රාශියකින් ශූන්‍යයි. ඒ වෙනුවට දැන් හිත පිටලා තියෙන අරමුණ හොඳටම අතරගත්තේ නෙල්ලි කිරියක් වගේ හත්තාමලකයක්සේ එයා දන්නවා. ඒ නිසා යාට යථා භූත වශයෙන් ඇති ඇටියට අවිපල්ලතා විපල්ලත හිත විපල්ලාසවලටපත් වෙන්නේ අවිපල්ලාසව දන්නවා මම මේක වාංගු කරගෙනයි අනික් දුක් අතරදර සියල්ලම දුරුවන් කෙරුවේ කියලා ඒ නිසා හිත <clears throat> විසුද්ධියටපත් වෙනවා. විශාල දුක් ගොඩක් අයින් කරලා ඒ අයින් කිරීමට ගත්ත <clears throat> අඩේ වාංගුව මේකයි කියලා පිළිසිතුට ප්‍රමාණ කරනවා. පරිච්ඡේද කළා දානවා. මේකට මම කියනවා ශුන්්‍යතාවක්ඛන්තිය කියලා ශුන්්‍යතාවට බැස ගැනීම කියලා. ඉතින් එතකොට අපි මෙතන සාපේක්ෂතාවයක් මේ කතා කරන්නේ විශාල බරක් අයින් කිරීමට පොඩි විශාල ගලක් අයින් කරන්න පොඩි ගලක් ගන්න. විශාල කොටයක් අයින් කරන්න පොඩි ගලක් වාංගුවට ගන්නවා. එතකොට මේ වාංගුව ගන්න වාංගුව අපි කියනවා අරමුණ කියලා. අපි කියන එකට නිමිත්ත කියලා. එල් එල්බ ගන්න දෙයට අපි ආලම්බණය කියලා කියනවා. මේක තමයි ආලම්බණය. ආලම්බණය තමයි ආරම්භණය කියලා මේ හැදිලා තියෙන වචනය. එතකොට මේ පුද්ගලයා අර ලෝකයක් දුක් කරදර පීඩා, චිත්ත පීඩා, අසහන, කාය දරද, චිත්ත දරත මේ පුංචි දන්න අරමුණකට වාංගු කරලා දුරුවන් කරනවා කියන එකෙන් ශුන්්‍යතා විහරණය කියන එකත් ශුන්්‍යතා වක්ඛන්ති කියන එකත් සරුවඥාන්ත විතර කරනවා. ඉතින් මේ මම විස්තර කෙරුවේ ඊ අපි සාකච්ඡා කරපු කොටසේ හඳුන්වා දීම වශයෙන් ඉදිරියට ගත්ත කොටසේ සාරාංශය. ඉතින් මේක සාමාන්‍ය සම්මුතියේ පවතින නිදර්ශනයක් මාර්ගයෙන් සරුවඥාන්සේ විශාල වාං පොඩි විශාල බරක් පොඩි දෙයකට වාංගු කරලා උගුළු ආලන උලුප්පාලන ගලවල විසිකොල දාන ක්‍රමයක් නිසා ඒ අඩේට ගත්ත ගල ගැන කරදර වෙන්නේ නැහැ. ඒ ගැන සතුටු වෙනවා. විසිකල දාපු බර ශුන්්‍යතාවක් අන්තියක් ශුන්්‍යතාවට බැස ගැනීමක්. එහෙම කල්පනාවෙන් ගත කරන ජීවිතය ශුන්්‍යතා විහරණයක් වශයෙන් සලකනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට අර්ථකථනයක් දෙනවා. ඉතින් මේක පිළිගන්න ඕනේ. නැත්නම් මේකේ උපමා උපමේය දෙක ගලප ගන්න ඕනේ. තව ඉදිරියට යන්න. ඉදිරියට යනවා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. මේකම සියුම් කිරීමක් කරන්න. මේක තේරුම් ගත්තනම් නිවන් දැක්කා වගේ. මේකේ තියෙන බොහෝම රළු ගැමි බොහෝම එදිනදා ජීවිතේ හම්බෙන නිදර්ශනයක්. ඒක ඒක නම් ඊට පස්සේ සරුවචනසේ සඳහන් කරනවා මුනිත්‍රපණං ආනන්ද බික්කු අමනසිකරත්වා මනුස්ස සංඥා. ඊට පස්සේ ආනන්ද ඒ භික්ෂුව භික්ෂුන් වහන්සේලා අරඤ්ඤේ ඉන්න මිනිස්සුනේ. බාහිරේ ඉන්න ස්ත්‍රී පුරුෂයන් කාමභෝගියත්ොන්නේ. දැන් මෙයා මනුස්ස සංඥාවම හිතට නගා ගන්නෑ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මනුස්ස සංඥාවෙන් දුක් කරදර ගන්නෑ කියලා. මනුස්ස සංඥාව බරක් කරගන්නේ අමනසිකරණය කරනවා. අමනසිකරිත්වා මනුස්ස සංඥා, අමනසිකරිත්වා අරඤ්‍ය සංඥා. දැන් මේ ඉන්නේ අපි මේ කර්මාතුපාස ආදී කියන අරන්නේ ඒකත් මෙනේ නොකර පඨවි සංඥා පටිච්ච මනසිකරෝති. තමන්ගේ ශරීරය කියන පඨවි සංඥාව මේක අපි ඉඳගෙන විශේෂයෙන්ම සිවුරක් වගේ එකක් ඇඳගෙන මෙහෙම වාඩිලා ඉනකොට උඹහක් වගේ නෙපෙන්නේ. පඨවි සංඥාව තමයි. මේක නිකන් චෛත්‍යයක් වගේ. මේක නිකන් පිරමීඩයක් වගේ. එහෙම ගත්තාම අපිට කියන්නේ පටවි සංඥාව ගන්නවා. දැන් Taman අර පටවි සංඥාවට හිත ගන්න ඕන නිසා දෝ එහෙම නැත්නම් අරගත් අරඤ්‍ය සංඥාව සහ මනුස්ස සංඥාව උගුලවා දාන්න ඕන නිසා දෝ මේ පටවි සංඥාව වාංගුවට අරගන්න ඕන නිසා දෝ සර්වචන්ස කියනවා අර වාමනසික මනස්කරණේ නොකිරීම අදහසෙන් ඒවා උලුප්පාලන අදහසෙන් උගුලුවාලන අදහසෙන් මොනවාද? මනුස්ස සංඥාවත් අරඤ්‍ය සංඥාවත් Tamange ශරීරෙට හිතගත්තා. ඉතින් අනික් තැන්වල ගොඩක් වෙලාවට භාවනා ආරම්මන විස්තර කරනකොට සරුවත් යනන්සේ වායෝ ධාතුව තමයි ඉස්සරහට අරගන්නේ. ඒක මේ චෝදනා ස්වරූපෙන් නෙවෙයි මම මේ කතා කරන්නේ හුඟක් වෙලාට සරුවචාන්ස් මේ ආස්වාස් ප්‍රස්වාස වාතය වායු පොට්ටබ්බ ධාතුව ආධුනික යෝගාවචරයට මතක් කරලා දෙනවා. මෙතනදී මහා චුලසුඤ්ඤත සූත්‍රයේදී පඨවි සංඥාව මතක් කරලා දෙනවා. අපි පස්සට යනකොට ටිකක් හිතා ගන්න පුළුවන් ඇයි සරුවචනාංශයේ මේ උපක්‍රමශීලීව ශිල්පීය ක්‍රමයට මේ පටවි සංඥාව ගත්තේ කියලා. ඉතින් ඒ නිසා Taman වාඩි වෙලා හිතමු අපි දැන් අපි ඉස්ලාම් දවසේ ආපු උපදේශ පන්තියේ තියෙන්නේ යම් කිසි කෙනෙක් භාවනාවට පෙළඹෙනවා නම් ඒ පෙළඹිච්ච කෙනාට ඉඳගෙන භාවනා කරන්න පුළුවන් සක්මන් කරමින් කරන්න පුළුවන් එහෙම නැත්නම් එදිනදා ජීවිතේ භාවනාවක් වශයෙන් කරන්න පුළුවන් එහෙම නැත්නම් පරියන්කේදී සක්මනේදී එදිනදා වැඩවල සතිය පිහිරවන්න පුළුවන් කියන එකෙන් අපි මේ ආදිපට්ඨානෙට අත්පොත් තිබ්බේ ඉතින් එතනදී පරියන්ක භාවනා ගැන කතා කරනකොට හොඳට පట్టල වාඩි වෙලා සමබර වෙලා අතපය හොඳට ලිහිච්ච ස්වරූපෙන් දඬු වෙච්ච නැති ස්වරූපෙන් ඉඳගෙන කයට හිත ගත්තයි කියලා කියන්නේ ඒ හිත බාහිරේ මිනිස්සු ගැන කල්පනා කරන හිතවිල්ලක මෙදෙන්න ගන්න බෑ හිත. බාහිරේ මිනිස්සු ගැන කල්පනා කරන්න ගියොත් ඇතුලේ නෙවෙයි හිත බාහිරේ තියෙන්නේ. මේ අරණ්‍ය හෝ මේ ගම හෝ මේ නගරය හෝ මේ රාජධානිය හෝ පිට රාජ්‍යයන් ගැන කල්පනා කරන්න ගියොත් කයට හිත ගන්න බෑ. නිසා යම් වෙලාවක ඒ රට රාජධානි උලුප්පලන්න ඕනේ නම් අනිකුත් මිනිස්යන් ගැන හැඟීම උදුරලන්න ඕනේ නම් ඒක නා මේ ශාරීරිය කියන පාඨවි ධාතු කියන කොටසට වාංගු කෙරුවොත් ඒසා විශාල අර බාහිර සංඥාවල් ගොඩාක් අමනසිකරණය කරන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට හිත ගන්න විදිහට භාවනා පෙළඹිච්ච අයට හිත ගන්න විදිහට මතක් කරන්න පුළුවන්. යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන වර්තමාන මොහොතට හිත එළඹෙන්න පුළුවන් නම් එයා තේරුම් ගන්න ඕනේ මේ සතිය මේ අප්‍රමාදය මේ එළඹ සිටීම නිසා එයා මුළු ලෝකෙම අසතියට ලක් කරන්න ඕන. මුළු ලෝකෙම ප්‍රමාදයට ලක් කරන්න ඕන. මුළු ලෝකෙම එළඹ නොසිටින්න ඉගෙන ගන්න ඕන නැත්නම් මේකට එළඹෙන්නේ නැහැ. ඒක නිසා මේ සතියත් අසතියත් දෙක ඊ타මත්ම සහෝදරයෝ වගේ වැඩ කරනවා. ලෝකයේ පිළිබඳ අසතිමත් වෙන්නේ නැතුව කය පිළිබඳ සතිමත් වෙන්න බෑ. යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකටවත් එහෙම ලෝකයෙන් සමුගන්න බැරි නම් එයාට මේ කයට හිතගත්තයි කියනකොට ඇත්ත එක වහනකොටම බයක් එනවා. මහා තනි වුණා වගේ තේරෙනවා. මොකද මෙතෙක් කල ජීවලා තියෙන ජීවිතලා තියෙන ලෝකේ, මැනලා තියෙන ලෝකේ, කිරලා තියෙන ලෝකේ, හිතලා තියෙන ලෝකේ, මානසිකරණය කරලා තියෙන ලෝකේ, හීනමවලා තියෙන ලෝකේ. ඒ නිසා එක චිත්තක්ෂණයකට හෝ ඇතුළට හිත ගන්න බෑ යාට. ඒගොල්ලෝ මානසික රෝගීන් කියලා අපි කියනවා. අන්ධකාරයට බයයි, තනි වෙන්න බයයි, රෑ වෙනකොට බයයි, ලෙඩ වෙනකොට බයයි, වයසට යනකොට බයයි, මරනකොට බයයි. මොකද මැරෙනකොට අනිවාර්යයෙන්ම හිත කයට එන්නේ. දඩස් ගාලා ඉන්නේ ඔය කලින් සිග්නල් දාලා වමට දකුණ සිග්නල් දාලා ඉන්නේ කන්නේ දඩස් ගාලා ළඟට ආවට පස්සේ තේරෙනවා කරපුවට හපංකම් ඔක්කොම ඉවරයි. දැන් පුළුවන් නම් කපන් බැන්නම් කපන්. මෙතෙක් කල් ඉන්නකම් බැලුවේ නැහැ. මෙතන ගම් බැලුවේ ගාමිණි පොන්සේකගේ ශරීරයයි මාන්ලි පොන්සේකගේ ශරීරයයි බැලුවා. Taman ගැන නෑ. මේවා පරණ නිදර්ශන ඒ කාලේ හිටපු කට්ටිය දැන් මෙන කට්ටිය වෙන්න තියත් ඒක වෙනම කතාවක්. කොහොම හරි අපි බලන්නේ මේ චිත්‍රපටි නළුවන්ගේ කය මිසක්කා දේශපාලනඥයන්ගේ කය මිසක්කා Tamanගේ කය නෙවෙයිනේ. නිසා මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම දඩස් කාලා මේක ආවට පස්සේ මැරෙන්න ඕනේ නැහැ මැරෙනවා. නොමැරි මැරෙනවා. ඒ තරම්ම විශාල වෙනසක් වෙනවා මේ කය අමතක කරපු එකට හම්බෙන දඬුව. ඒ වගේම ලෙඩ වෙනකොට පටන් ගන්නකොට නම් ඔක්කොමලා උදව් කරයි. ටික කාලයක් ලෙඩ වුණාට පස්සේ ගෙදර බල්ලවත් පලිග ගහන්නේ නැහැ ලෙඩා ගැන. නොසලකා හරිනවා. ඒක ඒක අහන්න දෙයක් නෑ. ඒකට මොකක්ද වෙන්නේ මේ අසුචි වැති වැතිරිච්ච හඩු ගඳ ගන්න ශරීරේ විතරයි ඉතුරු වෙන්නේ. ඒකට කියවන්න ඕන නම් කියවන ලස්සන පොතක් තියෙනවා මිලරේපහගේ අමාවතුර කියලා. ඔය මිලරේපහ කියන ටිබෙටන් ජාතික යෝගාවචරයා ලියපු පොතක් අපේ හික්කොඩ කේමානන්ද ස්වාමීන් වහන්සේ සිංහට දාලා තියෙනවා. ආය මොකුත් නැහැ පෙත්ත කපලා පෙන්නනවා. ඔබ මේ ශරීරෙට ඉන්නකම් උදේට දවල්ට රැයට කැවුවා. ආහාර දුන්නා අන්තිමට මේ මරණාසන්න වෙලාදී සෙම ටිකක් ඇවිල්ලා උඩට යන්නෙත් නැතුව පල්ලෙහාට යන්නෙත් නැතුව හිර වෙච්ච වෙලාවෙ උඹට තේරෙයි ලෝකේ රස පිළිබඳව පළවෙනි පාඩමත් ඕකයි අන්තිම පාඩමත් ඔච්චරයි. උඹ මෙතෙක් කල් අනේ මගේ පුතා අනේ මගේ දුව කියලා මූණි කටේ තියාගෙන ඉබේම හිටියා. ඔවුන් එක එකත් උඹ තඹේකට තලකන්නේ. මරණට තුන් පොන්සර් පාර්සල් කරලා එක්ක ගින්නට දමාවි එක්ක පොළොවයට දමාවි එක්ක වතුරට දමාවි දමල ගෙදර ගිහිල්ලා ඉක්මනට තමන් හිටපු තැන කහ වතුරෙන් හොදනවා. අනේ නොදකින් ආයෙ නිකමටවත් එන්න නම් එපා. ආවොත් කට්ටඩියෝ ගෙනල්ලා බෝතලයකට දාලා මහා සාගරේ මැදට ගිහිලා දානවා මල පෙරේතෙක් ඇවිල්ලා. ඉන්න කන්නන් නැන්දම්ම මාම තමයි. දීප වැරඳ ගනිමින් අනේ ඉඹ ඉඹ ඉන්නවා. ගියාට පස්සේ නිකන්වත් ඒ නැන්දම්මගේ සුළුඟ දාවොත් නැන්දම්ම නම් ඉන්න කොටත් එපායලා තියෙන එක වෙනම දෙයක්. ඉවරයි. එක දවසක් මිනිස්සෙක් මේ ණයෙක් කාලා ගෑණි ණයෙක් කාලා අරගෙන යනකොට මිනි පෙට්ටියේ පැන්සක් උඩ තියන අරගෙන ගියා. යනකොට මේ කොහොඹස්ස මේ මොනවද මේ කොහොඹ නෙමෙයි ඒවට කියන්නේ විසාදීන්ට ගන්නේ රුක්කත්තන ගහක යෑවිලා යනකොටම අනී අර අත්තේ ගෑවිලා පණ ඇවිල්ලා නෝන නැගිට්ටලු මහත්යයි දැනටි කෙලුණා ඉවරයි කියලා නෙවෙයි කෙලුණා නෑ. ගෙදර ඇවිල්ලා වින්න ඔලායිදී ටික දස ගිල නැන්දම වැටරලු. නැන්දම යනකොට අර කහ යටින් යනකොට කෑ ගැහවලු ඒ කරුණාකරලා අත්තේවත් දන්න එපා. අත්තේවත් දන්න එපා ඈතින් යන්නේ කියලා. මොකද නිකන් අත්තේ සර්පයක් ආව විදිහට ඒ විදිහට සුක්කත්තන එකයි ගෑවුණා ආයෙත් නැන්දම්ම ගෙදර එනවා. ආවට පස්සේ ගෙදර මල වාතේ. අපි මෙතන ඉන්නකම් මේ තියෙන සෙනෙහස සෙල්ලම දකින්න ගියා වගේ කියලා ආපහු එන්න බලන්න. මේක යක්කු නඩව පිටියක්. ඉන්නකොට නම් අපිට තියෙන මේ මේ කිට්ටුවන් තියෙන කට්ටිය බුද්ධුම පාදරයක් තියෙන. බුද්ධුම කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දෙයට කැළඹිල්ල කියලා මේක දකින්න ඉස්සර වෙලා පොඩ්ඩක් හිතෙන් මැරණ එකක් තමයි කරන්නේ ශරීරයට හිත ගත්ත ගමන් ඇත්තටම ශරීර ආසාවෙන් ජීවත් වෙන කෙනාට ජීවිත ආසාවෙන් ජීවත් වෙන කෙනාට මරණයේ සංඥාව අනිවාර්යයෙන්ම එනවා. ඒ නිසා අපිට මම දැන් මෙතන කියලා <coughs> කයට හිත ගන්න එක භයානක අභියෝගයක්. ඒක අපිට කියන්න පුළුවන් මේ අභියෝගේ ජය අරගෙන චිත්තක්ෂණයකට හෝ මම දැන් මෙතන ගත්තනම් ඒකේ නා ඒකාන්තෙම මුළු ලෝකයේ පිළිබඳව ලෝක සංඥාව අමනසිකරණය කරන්න ඕනේ. මේක කියන්න පුළුවන් සතිය සහ අසතිය පිළිබඳව. ලෝ කය පිළිබඳ සතිමත් වෙන්න නම් ලෝකය පිළිබඳ අසතිමත් වෙන්න ඕනේ. අපිට ලෝකය පිළිබඳ චිත්තක්ෂණයකටත් අසතිමත් වෙන්න බැරි නම් ඒකෙන් හිතා ගන්න අපි කොච්චරක් මේ කය පිළිබඳ ආසද නැත්නම් බැඳිලා තියෙනවද? ඒ නිසා ඒ වැනි කෙනාට භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. එයා කියන ඉඳගත්තට මගේ හිත කයට ඉන්නේ නැහැ. එයා කියන්නේ කොහෙද යන්නේ කියලා. යන්නේ ලෝකෙට. අපි හිතමු මේ උපමා නිදර්ශන අනුව යම් කෙනෙක් දක්ෂ වුණයි කියලා දක්ෂ වුණා විතරක් නෙමෙයි මේක ලොකු අභියෝගයක් කියලා හිතුවයි කියලා මේක මම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් කියලා හිතලා විනාඩියක් එනතන් දෙකක් ඊටදී තුනක් අපිට මේ කයේ හිත පවත්වාගෙන යන්න පුළුවන් කියලා. එතකොට තියෙනවා ලෝක සංඥාවෙන් අපි ශූන්‍යයි. කායගත සතියෙන් ඒකත්තයි. කයට හිත ගත්තා. ලෝකයේ ඒකෙන් අයින් කෙරුවා. ඒ නිසා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ගත කෙරුවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා. ඒක නිසා වෙස්සන්තර රජුරෝ මුල්ලේ ඒ චිත්තක්ෂණය. ගව් ගණන් දුරට ලිබ් බැඳලා ගිනි මොලෝලා දන් දෙනවට වඩා ඉඩම් අක්කර ගණන් දහස් ගණන් දෙනවට වඩා වස්තු සියල්ලම දෙනවට වඩා මුළු ලෝකෙම දෙන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයට ඔයිට වැඩිය දානයක් ඇත්තේ නැහැ. ඒක නිසා කවුරු හරි දානෙමුවාවෙන් දානේ උපමාවෙන් කුසල් කරන්න හදනවා නම් එයාට කියන්න තියෙන්නේ උඹට කැමති නම් සියල්ල දෙන්න පුළුවන් කොහොමද එක චිත්තක්ෂණයට හිත කායට ගැනීම. අපි හරි කැමති සාංගික දාන දෙන්න. අපි හරි කැමති සිව්පස දාන දෙන්න. අපි හරි කැමති කටින් වින්කම් කරන්න. ඒක මේ කොටසක් තියාන කොටසක් දෙන එකනේ. ඔය සියල්ලම දෙන්න කියොත් කාටවත් දන්නේත් නැහැ මේක දානයක් කියලා. ඒ නිසා හිතන්නේ භාවනා කරන එක දාණයට විරුද්ධව යෑමක්. දාන දෙන එක වෙනම බෞද්ධාගමක්, භාවනා කරන එක වෙනම බුද්ධාගමක් කියලා හිතලා තියෙනවා. නමුත් මේ දෙක අතර තියෙන්නේ ලෝකේ දන් දෙන්න පුළුවන් නම් විතරයි එයාට වර්තමාන චිත්තක්ෂණයක් හිත ගන්න පුළුවන්. අපි ඊට පස්සේ ඊගා පරිච්ඡේදයට මෙහෙම බලාන ඉන්නකොට ඒ මිනිස්යාට වැටහෙනවා නම් මේ කය ජීවත් වීම සඳහා කරන මේ සුවාසේ නැත්නම් හුස්ම ගන්න එක. තේරුණයි කියලා හිතමු. හොයාගෙන යන්න නෙමෙයි මම මේ කියන්නේ තේරුණයි කියලා. එතකොට එයාට තේරෙනවා නම් මේ හුස්ම ගැන ඉන්නේ උඩුකයේ. ඒක නිසා මගේ අවධානය මම වර්තමානයේ වඩා තහවුරු කිරීම සඳහා වඩා බැස ගැනීම සඳහා වඩා පැහැදීම සඳහා මම හුස්මේ හිත තියලා යටික යමතක කරනවායි කියලා. එතකොට අපිට කිත හැකි උඩුකයට පමණක් සතිය ගණ්ඩ නම් යටිකය අසතියට ලක් කරන්න ඕනේ. යටිකය අමනසිකාරයේ පවත්තන්න ඕනේ. එතකොට <coughs> භාවනා නාමේ ශරීරයේ යටි කොටස හිතින් අතහැරියා. එතකොට අර ලෝකෙන් ලෝකෙත් අතහැරලා කායෙන් කොටසකුත් චිත්තක්ෂණයකට අතහැරලා. එතකොට තේරෙනවා දානීය අසින් බැලුවත් දැන් Tamange ආධ්‍යාත්මික වස්තු වලිමුත් භාගයක් දීලා දාන්න. ඊට පස්සේ අපි හිතමු භාවනා උපදේශයක් ඇහිලා ගුරුවරෙක් මතක් වෙලා කමටහන සීපත් වෙලා කොහෙද හුස්ම හැප්පෙන්නේ කියලා අපි නාසිකාග්‍රේ හම්බුනායි කියලා හිතමු. නැත්තම් උඩුතොලේ පිරිමැදිම හම්බුනායි කියලා. එතන පමණක් හිත තියන්න නම් මුළු කයම දන් දෙන්න වෙනවා. එක චිත්තක්ෂණයක් හෝ ආස්වාද ප්‍රසආස හැපෙන තැන හිත තියන්න මුළු කය දන් දෙනවා. ඕක නිකන් ඇස්සිස් මස්ලේ දන් දීමක් තමයි. ඒක නිසා දස පාරමිතාම පිරලා තියෙන කෙනෙකුට වර්තමාන මොහොතේ නාසිකාග්‍රේ හිත ගන්න පුළුවන්. එහෙම පාරමිතා පිරලා නැති කෙනෙකුට ගන්න අමාරු ඒගොල්ලන් කියන මට හුස්ම දැනෙන්නේ නැහැ. හැපෙන තනක් දැනෙන්නේ නැහැ කියලා කියනවා. දැනුණත් එතෙන් ගන්න එකේ වටිනාකමක් දන්නේ මොකද සතිය තීව්‍ර වෙන්නේ අසතියට සාපේක්ෂව. ලෝකෙම දන් දුන්නාම කය පිළිබඳ සතිමත් වෙනවා. ලෝකයයි යට යටපහටියයි දන් දුන්නාට පස්සේ උඩුකයට සතිමත් වෙනවා. ලෝකයයි ශරීරය ඔක්කොම දන් දුන්නාට පස්සේ හැපෙන ආනාපාන නිමිත්ත හැපෙන තැනට හිත පීඩනවා සතිමත් වෙනවා. එනිසා එකින් එකට එකින් එකට බාහිරේ දේවල් අමනසිකත්වා අසති අමනසිකත්වා කියලා වචන දෙකක් ඔය ද්විත ද්විතාන ද්විදහ විතක්ක සූත්‍රයේදී සරුවචනසේ අඳුල්ලා දෙනවා ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වැඩමුළුවකදී අපි සතිය විතරක් ඉගෙන ගත්තොත් අපි අංශ භාගයි ඒකාංශිකයි. ඒ නිසා අපි සතියට සාපේක්ෂව හැම වෙලාවෙම අසත්‍ය අවබෝධ කරගන්න ඕන. අසත්‍ය ශූන්‍යතාවයට වැටෙනවා. එnde ende ende අසතිය වැඩි වෙනවයි කියලා කියන්නේ ශුන්‍යතාවේ බෝ වෙනවා. හැබැයි අසතිය වැඩි කිරීම සඳහා අරමුණු කරන සතිය සති නිමිත්ත සති ආරම්මණය වෙනදට වඩා හොඳට කැඳේ ගල බේරුවා වගේ විස්තර සහිතව අස්තර සහිතව ව්‍යංජන සහිතව අංග ප්‍රත්‍යංග සහිතව අනුව්‍යංජන සහිතව වැඩි වැඩියෙන් තේරෙනවයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ ලෝකයේ පිළිබඳ හෝ තමන්ගේ මේ ආනාපාන හැපෙන තැනින් පිට කය පිළිබඳ හෝ කිසිම මානසිකාරයක් තිබිලා නැහැ. අමනසිකත්ව. එතකොට එක චිත්තක්ෂණයක් යම් කෙනෙක් මේ පාඨවි ධාතුවක් වශයෙන් ගන්න මේ ශරීරයේ හිත පවත්වනවායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මනුස්සයාට පාඨවි සංඥාවේ හිත හොඳට පටල වුණා නම් ඒ වෙලාවේ මනුස්ස සංඥාවේ ශූන්‍යත්වය අත්දකලා අරඤ්‍ය සංඥාවේ ශූන්‍යත්වය අත්දකලා ඒක නිසා ඒ ශූන්‍යත්වයට සාපේක්ෂව මේ බලන එක හොඳට පැහැදිලිව විස්තර සහිතව අස්තර සහිතව ව්‍යංජන අනුව්‍යංජ සහිතව බලන්න පුළුවන් ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී මේ හුස්ම වගේ දෙයක් එහෙම නැත්නම් අපි ওই මහා ශීක්‍රමයේ කියලා කියන පිම්බීම හැකිරීම වගේ දෙයක් ගත්තාම ඒ ස්වාමීන් වහන්සේලා ඒ යෝගාවචරයට උපදෙස් දෙනවා ඔය ආස්වාද ප්‍රසවාසයේ දැක්කයි කිව්වට බලන් ගන්න එපා ඒක ලොකු දෙයක් ආස්වාද ප්‍රසවාසයේ දැක්කයි කියලා කියන්නේ අනික්කව කමත කරුවා තමයි ආස්වාද ප්‍රසාදයේ හොඳටම හිත පිහිටවන්නේ කියනවා. ආස්වාද ප්‍රසාදයේ හොඳටම හිත පහදවන්නේ කියනවා. ආස්වාද ප්‍රසාදයේ හොඳටම හිත ගිඳා බස්සන්නේ කියනවා. ගිඳා බහින්න බහින්න බහින්න අර දීලා දාපු. එහෙම නැත්නම් මේ ශුන්්‍යත විහරණය ශුන්්‍යතා වක්ඛන්තිය වඩ වඩා තමන්ගේ වාසියට හිරිනවා. ඒ නිසා කියනවා ආස්වාසේ ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම එතන වම දකුණ කරනකොට ඒකේ ලබන්න පුළුවන් හොයන්න පුළුවන් උප්පරීම විස්තර උප්පරීම ස්වභාවික ලක්ෂණ උප්පරීම පෞද්ගලික ලක්ෂණ උප්පරීම අත්‍යන්ත ලක්ෂණ වලට වඩා වඩා යෑමට පක්ඛන්දනය කියලා කියනවා බැස ගැනීම කියලා කියනවා ඒ බැස ගන්න පුළුවන් වෙන්න නම් එයා ඒ ලෝකේ දීලා දෑම පිළිබඳව ආනපනී ගණ්ඩන ලෝකේ දීලා දාන්න ඕනේ ඒ දීලා දැමීම පිළිබඳ ශුන්්‍යතා විහරණය දන්නේ නැත්නම් එයාට මේ Taman කරන වැඩේ වටිනාකම තේරෙන යාලි දෙනවා මේ හුස්ම දිහා බලන හිටියට මොකද්ද ඇති වැඩේ ඕන කෙනෙකුට ඕක බලන්න පුළුවන්. ඕක මහා ලොකු දෙයක් ඈ. ඊට වැඩිය කොච්චර නරකද කොච්චර හොඳද මේ අනුන්ට උපකාර කිරීම ගැන කල්පනා කර කර හිටියොත්. ඊට වැඩිය කොච්චර හොඳද ඥායින් උදව් කිරීම ගැන හිතේ හිතා හිටියොත්. ඊට වැඩිය කොච්චර හොඳද මේ ලෙඩ නොවීම ගැන හිතේ හිතා හිටියොත් කියලා අර ඒ පඩවි ධාතුව හෝ වෙන ධාතු මනසිකාට හිත දැමීම කරන්න බැරිකමමත් නෙවෙයි තියෙන්නේ අපේ හිතේ තියෙන ආගයන් ආඩම්බරයන් වල එහෙම කරපු එකේ වටිනාකම දන්නේ. ඒ නිසා කරත් ඒක දෙකට දෙතාවර හිතකින් තමයි අගය කරන්නේ. ඒ කියන්නේ ආ ශුන්්‍යතා විහරණය දන්නේ නැහැ. ශුන්්‍යතා වක්ඛන්තිය දන්නේ නැහැ. අර තමන් ළඟා කරගත්ත ළමං උපයාගත්ත මේ අරමුණ මොන්න තරම් කෙලස් ප්‍රමාණයක් මොන්න තරම් කාය දර්ථ ප්‍රමාණයක් කපහරිනවද අරමුණේ ගත කරන චිත්තක්ෂණයක් පාසා. ඉතින් කාට හරි එක හිතවද්දා ගත්තනම් මුළු කයේම හිත පවත්සන එක හොඳයි. එහෙම ඉන්නකොට ආනාපානෙ පේනවනම් ඒක ගියාට කිසි වැරද්දක් නැහැ. එතකොට අපිට අර මුළු කයෙම තිබුණ හිත උඩු කයට ගන්න, උඩු කයේ තිබුණ හිත නාසිකාග්‍රවට ගන්න අපිට අවශ්‍යතාවයක් මතුවෙනවා. පුළුවන්කමක් ලැබෙනවා. ඇවිල්ලා දැන් මගේ හිත ආස්වාසිය තියෙන මම ආස්වාසිය දන්නවයි කියලා ඒ කරන එක චිත්තක්ෂණයක Tamanට හම්බ වෙන ප්‍රතිලාභ ප්‍රමාණය දන්නවනම් ඒක තමයි මෙතන මේ ශුන්්‍යත විහරණේ වශයෙන් සඳහන් කරන්නේ මම ආස්වාසයේ ඉන්නවයි කියලා කියන්නේ ලෝකයට අමතක කරලා Tamanගේ කයත් අමතක කරලා හොඳට මතක තියාගන්න ප්‍රස්වාසයත් අමතක කරලා නැත්තම් කවදාකවත් ආස්වාසයට හිතන්නේ නැහැ නිසා ආස්වාද ප්‍රසවාස දෙක ආනාපාන සතිය කිව්වට යාට තේරෙනවා ලෝකයම මතක කළා. කයර හිත ගත්තා, යටි කයම මතක කළා. උඩු කයට හිත ගත්තා. හැපෙන දණ්ඩ අමතක කළා. කයම අමතක කරා. දැන් ආස්වාදයේ හිත දානකොට ආස්වාදයේලාදී ප්‍රසවාසය වෙන්නේ නැහැ. ප්‍රසවාසයේලාදී ආස්වාදය වෙන්නේ නැහැ. එහෙමනම් පක්ඛන්දනේ වෙනකොට බැහැගෙන අල්ලනකොට ආස්වාසය මෙහෙමයි කියලා ආස්වාසයේ පමනක් තියෙන ප්‍රස්වාසය දැක ගන්න බැරි ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා, පෞද්ගලික ලක්ෂණ කියලා, ස්වභාවික ලක්ෂණ කියලා අන්‍යව පිළිබඳව වෙනදට වඩා උපේලා සපේලා විස්තර කියන්න පුළුවන්. මම ආස්වාසයට හිත යොදලා මේක ආස්වාසි කියලා දැනගන්නකොට මට නාහේ දිගේ හුලම් පාර ඇතුළට පිරිමැදිනවා දැනුණා. ඒකේ කොසීතලක් දැනනවා, රස්නියක් දැනනවා, දිගක් දැනනවා, කොටක් දැනනවා, පිරිමැදිනවා දැනුණා, කම්පනයක් දැනනවා, චංචලයක් දැනුණා කියලා ඒ විස්තර ටිකෙන් දැනගන්න පුළුවන් කොච්චරක් ආස්වාසේ හිත පක්ඛන්දනය කළ බෑගත්තද පැහැදිලා හම්බුච්ච වෙලාදීක උපරිම තොරතුරු මේ අල්ලගත්තද කොච්චරක් ඒකේ පිහිටලා හිටියද කොච්චරක් හිතේ එතකොට ලෝකේ තියෙන කුණු කන්දල් වලින් මානසික අසහන වලින් දුරු වුණාද කියන එක කොච්චර ආගයේ කාඩම්බරයකින් ආස්වාද ප්‍රසවාසයේ විස්තර කරනවද කියන එකෙන් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ ටික මේ සියලු දුක් ගෙවන් කිරීම සඳහා ඉදිරිපත් කරගත්තා වූ මේ ආස්වාද ප්‍රසවාස අරමුණ ඊටාත්ම සවිස්තරව කැඳේ ගල බේරු වගේ කියන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට වෙන කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ භාවනා හරි ගියයි කියලා. එයාට ඒ වෙලාවෙම තේරෙනවා මට කවදාහක්වත් නැතුව කලපිරි මැද පුස්කොළ පොතක් බැලුවා වගේ පිහලා දාලා කණ්ණාඩි දෙකෙන් බැලුවා වගේ මූණ බලන කණ්ණාඩි සුද්ධ කරලා බැලුවා වගේ මට ආස්වාදයේ හොඳට පේනවා. නමුත් ශුන්්‍යති විහෙරණේ දන්නේ නැත්නම් ශුන්්‍යතා වක්ඛන්තිය කියන එක දන්නත යාළුවෝ තමයි පේනවා තමයි ඉතින් මොකටද ඕක ඉතින් හුලන්නේ ඔය හුලන් දැකලා මොකක්ද හම්බ වෙන්නේ කවදාකවත් ඒක කියන්න හිතෙන්නේ නැහැ ඒක මේ හරියට නිබන්ධනයකට හම්බ වෙච්ච දෙයක් ඒක පිළිබඳ විස්තර ලියනවා වගේ මේ ආස්වාද ප්‍රසවාසයට ගරු කරන්න අපේ හිත යන්නේ නැත්තේ අපේ හිත දෙකට දෙතවරයි අර අතහැරපු ශූන්‍ය වශයෙන් අතහැරපු අමනසිකරණය කරලා අතහැරපු ලෝකේ කුණු කන්දල් ගැන හිතනවා. තාමත් මොකටද මේ භාවනා කරන්න කියලා දන්නේ ඒක නිසා අපි වෙන පැත්තකින් මේක කියනවා නම් අපි මෙතෙන් දෙනකොට අපි සීලු දෙනාම සෑහෙන කාමවස්තු තොගයක් කාම ගුණ තොගයක් අතහැරලා තමයි මේ පොදු තැනකට එන්නේ. අපි ඒකට කියනවා ගීගිය අතහරිනවයි කියලා. කාම වස්තුන්ගේ සමුගතයි කියලා. ඒක පොඩි දෙයක් නෙවෙයි. ඒක තාම බරපතල දෙයක්. නමුත් මේ කාම වස්තුන්ගෙන් සමු අරගෙන මෙතෙන් ඇවිල්ලා අද්දක වහගත්තට පස්සේ ඒ අතහැරපු වස්තු පිළිබඳ සංඥාව කොච්චර වද දෙනවද අපිට? කාම සංඥාව. ඒක ඉස්පාසුවක් වෙන්න දෙන්න තුවත් දෙනවා. මොන තාලෙන්වත් gederi ඉන්න තරම්වත් මෙතන ඇවිල්ලා හිතේ කලස් වෙන්නේ අපි ඉතින් මේකට බය වෙලා අතහැරලා දාන්න නැතුව නැවත නැවතත් ඒ gedara සංඥාව, වස්තු භෝග සංඥාව, නෑදෑ සංඥාව අතහැරපන්. උඹ මේ ඉඳගෙන ඉන්න එක බලපන් කියලා අරමුණකට, පටවි ධාතුවකට නැත්තම් ධාතු මනසිකාට හිත දාලා. එක චිත්තක්ෂණ කරි ධාතු මනසිකාට ගියයි කියලා කියන්නේ දැන් කාම වස්තු අතහැරියා විතරක් නෙමෙයි කාම සංඥාවෙන් හිත චිත්තක්ෂණයකට සමගත්තා. ඒතොර තමයි කියන්න පුළුවන්. ගීගේ අතාරපේකේ නියම ප්‍රතිඵලය තමයි ඒ අත්හැරු දේ පිළිබඳව මනසිකාරය පවත්තන තු ආමනසිකත්වා සංඥාගත වෙන්නේ නැතුව කාම සංඥාවෙන් දුර වෙලා ඒ වෙනකොට වර්තමානයේ අස්පනා අපිට Taman දකින්න මේ පඨවි සංඥාව කය අත් දකින්නයි කියලා කියන්නේ ඒක දානියේ සීලයේ දෙකේ කෙලබැමිනීමක් සමාධියට මකර තොරණ සමාට ඇතුල් වීමක් ඉතින් එයාට කියන්න තියෙන්නේ යම් කෙනෙකුට පුළුවන් නම් ඒක චිත්තක්ෂණයට හරි මට පුළුවන් වුණා මං ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. ඒ නැත්නම් මට පුළුවන් වුණා ඒ කය ඇතුලේ තියෙන හුස්ම ටික හිතනවා නෙමේ බලන්න. මට පුළුවන් වුණා ඒක වදින තැන විස්තර කරලා බලන්න. ඒ බලා සිටීම නිසා මම මේතා දෙයක් දුරුවන් කළා. මට වෙන් කර ගන්න පුළුවන් වුණා කියලා. එයාගේ හිත පහදිනවා නම් ඒ කරපු තමන් කරපු දේ පිළිබඳව පහදිනවා නම් ඒකට සමාදම් වීමක් කියලා කියන්නේ. එයාට මේ සංඥාව තියෙනවා මම ගත්ත ප්‍රයත්නය සාර්ථකයි චිත්තක්ෂණෙදි කියලා. ඉතින් එයාට ඊට පස්සේ ඒක සමාදම් කරවලා උඹමයි ගීගිය අතහැරියේ උඹමයි අම්මා අප්පා ගැන හෝ නෑදෑයෝ ගැන හෝ වස්තු ගැන හිතුවේ උඹේම ප්‍රයත්න නිසා දැන් උඹ පටවි ධාතුවට සාපේක්ෂ කරලා ආනාපාන සාපේක්ෂව අතහැරියා දැන් මේ ගත්ත චිත්තක්ෂණය මොන්න තරම් වටිනවද කියනවනම් බැරිද උඹට චිත්තක්ෂණ දෙකක් ඕක පවත්තන්න. එච්චරයි භාවනා කරනවා කියන්නේ. මේ අමාර්ධයෙන් වෙන් කරලා කොටු කරලා අල්ලාගත්ත මේ චිත්තක්ෂණය ඒ තාක් ශුන්්‍යතාව විහරණයයි අගේ දන්නවනම් ශුන්්‍යතාව ලෝකණය කියන එක දන්නවනම් එයාට පෞරුෂත්වයක් දෙන්න ඕනේ පිටකොන්දක් තියෙනවා. උඹට මේ උපයාගත්ත මේ චිත්තක්ෂණය දෙගුණ කරන්න. නැත්නම් චිත්තක්ෂණ දෙකකට යන්න. තප්පර දෙකකට යන්න. විනාඩි දෙකකට යන්නේ. මේ විදිහට කරන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා ඒ උපයා ගන්නාලද ඒ එක චිත්තක්ෂණයක පඩවි සංඥාව හෝ ඉඳගෙන ඉන්න බවට කාය පිළිබඳව හෝ එහෙම නැත්නම් ආනාපානිය හෝ ඒ සඳහා ඒ පුද්ගලයා උපයා ගන්නාලද යම් ක්‍රම සහ විදි තියෙනවා නම් ඒ ටික විතරමයි යාට උදව් වෙන්නේ ත්‍රිපිටකය නෙවෙයි දීපු දාන නෙවෙයි සීලෙ නෙවෙයි වෙන මොනක්වත් නෙවෙයි Taman අර මෙච්චර කාය දරත එනතම් මෙච්චර චිත්ත පීඩා දෙන්න පුළුවන් මේ මුණු කුණු ගොඩක් අයින් කළ පිරිසිදු එක චිත්තක්ෂණයක් හෙව්වා ඒකට බණ ඇහුවා සත්තයි ඒක ප්‍රශ්නයක් නෑ ඒකට චින්තාමය ඥානෙ දුව හරියි නමුත් Taman එක විදියක මේක වෙන් කරගත්තට පස්සේ එයාට මුළු ගමනටම උදව් වෙන්නේ ඒ සඳහා Taman උපයෝගී කරගන්නා ලද ක්‍රමසාවිදි පමණයි. ගුරුවරු කොච්චර දක්ෂ වුණත් කොච්චර දැනුමති වුණත් කොච්චර වැරදුනත් ඕන කරලා තියෙන එක විතරයි අන්න ඒක දන්න මිනිහට සත්පුරුෂයි කියලා කියනවා. ඒ මනුස්සයා මනේ මෙච්චර නටල මැදයි මට එක චිත්තක්ෂණයක් වෙන් කරගන්න පුළුවන් උනායි කියලා ඒක ගැන පහදිනවා. ඒ ගැන පක්ඛන්දනය කරනවා ඇතුළට கிඳා බහිනවා ඒ හොඳට පිහිටනවා ඒ නිසා විසි කරගන්න පුළුවන් වෙච්චි ශූන්‍යතාවයට ලක් කරගන්න පුළුවන් ප්‍රදේශය ගැන හරි සතුටු වෙනවා නම් ඒකට අපිට කට පුරා කියන්න පුළුවන් යෝනිසෝමනස්කාරය කියලා. එච්චරයි යෝනිසෝමනස්කාරය. නැත්නම් ඔය පොත්වල තියෙන වචනවත් එතෙන් තමන්ගේ තියෙන මේ ව්‍යාකරණ දැනුවත් මොකක්වත් නෙවෙයි. ඊට පස්සේ යාටම පිටට තට්ටු කරලා කියන්න ඕනේ. දැන් හරිනේ. ඔබට තේරෙනවනේ දැන් කරන සම්පත්තිය කියන එක ඔබට තියෙනවයි කියලා. ඔබට පුළුවන් මේ ජීවිතේ එක චිත්තක්ෂණ රාග දෝෂ මොහ නැතුව ඉන්න. ඔබට තේරෙනවනේ මේ චිත්තක්ෂණයක්මට තණ්හා මාන සිත් නැතුව ඉන්න පුළුවන් කියලා. දැන් එකයි තියෙන්නේ. ඕක දෙකක් කරපන්. තුනක් කරපන්. හතරක් කරපන් කියලා ඒ පුද්ගලයාට පෞරුෂත්වයක් දීලා ඒ පුද්ගලයාට උදව් කරලා එයාටම ගැන්ඩොන් නැගිටින්න ඕනේ කියලා. ඒ නිසා යන්තම් හරහ වැටලා ඉඳපු තමන්ගේ ගූලි ජොල ලගපු පොඩි එකා දන ගන්න කියලා ඉඳ ගන්න කියලා නැගිටින්න හදනකොට අපි අත්තල් බඳලා දෙනවා මිසක් ආ ඌ වෙනුවට අපිට නැගිටින්න බෑනේ. ඒකත් තක් ගාලි බිමට වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ කරලා කරලා කොහොම හරි නැගිටට පස්සේ අම්මට තියෙන අප්පුඩි ගග 7යි 7යි කියනවා මිසක් ආ අම්මගේ කොඳුයට පෙලෙන් පොඩි එකාට වැඩක් නැහැ. පොඩි එකාගේ කොඳුයට පෙල හැප්පිලා ඒකත් හදන්න පුළුවන් ද වැටෙන්නේ නැතුව. දැන් අම්මලා හරි බයයි බබා වැටිච්චාම ඌට ජැක් ගහනවා. ඉතින් වැඩුණාට පස්සේ උණ්ඩ කොන්ද පය නැහැ. අපි පරණම්මලා කරන්නේ ගොම්මියට ගොම්මැටි පොළවේ තියලා තිනවා ඌ වැටෙනවා ආයෙ නැගිටිනවා තල්ල කඩා ගන්නෑ. උන්දුවට බලන්නේ ඌ වැටෙනකොට කවදාක පිටිපසට වැටෙන්නේ නැහැ. ඒක වෙනම ක්‍රමයක්. අම්මා තමයි බය වෙන්නේ. නැත්නම් පොඩි එකා වැටෙන්නේ නැහැ. වැටලා තුන් හතර සැරේ වැටුණාට පස්සේ කුඳුවට පෙළ හයි වෙනවා වගේ තමයි අටුවාචාර්ය වංශය මතක් කරන්නේ වැටි වැටි. තතන තතන මේ චිත්තක්ෂණය මේකට කියන්නේ සම්පත්තිය කියලා ක්ෂණ සම්පත්තිය කෙලින් කරන්න පටන් ගත්තට පස්සේ ඒ මනුස්සයට පුළුවන් තරම් ධෛර්ය දෙන්න ඕනේ වෙන මොනම දෙයකින්වත් උඹට වැඩක් නැහැ. ඔබ හම්බ කරපු මොන දෙයක්වත් ඕනේ මේ චිත්තක්ෂණ අමුළු ලෝකෙම වටිනාම මොහොත. හොඳම පින. මේකට කියන්නේ ශුන්්‍යතාව ලෝකණය කියලා උඹ ඒ ටික අයින් කරපු දේ අමනසිකාරට දාපන් මේක නැවත ඇති කරපන් දවසකට එකක් ඇති. එක දවසකට එක චිත්තක්ෂණයක් ඇති. ඒ චින්දිමට මතක් වෙන්නේ මම අර නිතර මතක් කරන දෙයක් ওই දවල් 12ට විතර හුඟක් වෙලාට අපේ දාන දායක උඩහට එනවා වාසනාවක්ද අවාසනාවක්ද මන් දන්නේ අපේ දාන දායක එකකත් භාවනා කරන්නේ නැහැ මෙතන ඉන්නවනම් සමා වෙන්න මට මොකද මේගොල්ලෝ මේ බුරියෙන් පල්ලෙහාට තමයි සලකන්නේ හරි සතුටුයි අද වගේ දවසක 100කට වැඩිය කන්න දෙනවා හරි සතුටු වෙලා ගෙදර යනවා ඇහුවොත් මේ භාවනා කරනද <laughs> නෑ ඉතින් අපිට හරි විලිලැජ්ජයි අනේ මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා දීලා යනවා මිසක මොනවද ගෙනියන්නේ නැහැ. දෙන දේත් ඕගොල්ලෝ හිතනට ඒ පුදුම සද්ධාවකින් දෙන්නේ. ආ ඒක පිළිබඳව ඒ පුළුවන්කමටත් නෙවෙයි. තාමත්ව දුප්පත් සමාජලා. ඒක ආවට පස්සේ භාවනා නොකර ඉන්නත් බෑ. බඩ දනවා. අපිට සලකන හැටි බලනකොට ඊට පස්සේ අහුවොත් මේ භාවනා කරනවද කියලා. ඕ කියන්නවත් පණ නැහැ. ඇත්තටම ඕ කියන්නවත් පණ නැහැ. ඔළුව ඕල්ලලා නිකන් ඉන්න. ඉතින් මං කරන්නේ පුල්ලුවන් තරම් කොනහලා පුල්ලුවන් තරම් රිදවලා පුල්ලුවන් තරම් බණින එකයි. ඒතර මොකද දාහන දිලා ඉවරනේ බැන්නයි කියලා තරහ වුණාට කරන්න දෙයක් නැහැ. 12න් පැනලානේ. බැන්නට පස්සේ එක දවසක් අම්මලා කඩාවක් ඇවිල්ලා හිටියා. මොකටද ආවේ කියලා මං කො මේ ස්වාමීන් වහන්සේ දකින්න හරි මං දැක්කනේ. දැන් මොකද්ද කරන්න ඕන? ඉතින් පැකිලෙනවා. ඉතින් මම මෙතන කවුරුහට භාවනා කරලා තියෙනවද? නැහැ. කවුරක්වත් නැහැ. ඉතින් මං අපි අවුරුදු 40ක් ඕගොල්ලන් කාලා තියෙනවා. ඕගොල්ලෝ මෙතනින් කියලා එක අරිඹුවක් එක දශම ස්ථානයක් ගෙනියලා මේක භාවනා මධ්‍යස්ථාන. ඉතින් මම අගේ මිනිහ මොකද කරන්න ඕන? ඊට පස්සේ මම මේ මේ තලයේ දහම් පාසල ළමයි හිටියනම් ඒ ළමයි අත උසයි. මොකද විනාඩියක් විතර අඩු ගන්න. සමත මේ මෛත්‍රී භාවනාවක් කරනවානේ. මේකේ නෑ. මම ඒ දහම් පාසල ළමයෙක්වත් නැන්ද නෑ. ඊට පස්සේ මම කවුරුවක්වත් නිකන් මොහොතකටවත් භාවනා කරන්න දිදී අම්මා නිකන් බාගෙට කොඩියක් අඩකුඹ කරලා ඉස්සුවා. ඊට පස්සේ මම ඇහුවා මොකද අම්මේ කොච්චර කල් බානවා අනේ ස්වාමීන් වහන්සේ මං නම් එච්චර භාවනා කරලා නැහැ අර මේ අහපු හින්දා මං කියන ටිකක් කරලා දෙන්න මං කිව්වා දැන් අපි මම අවුරුදු 30ක් විතර භාවනා කරනවා මම ආරණ්‍යගත හාමුදුරුවෝ මම මොනවා කිව්වත් අම්මලාට හිතෙන්නේ අපි භාවනා කරන්න ඉපදිච්ච જાතියක් අම්මලා බත් යන ඉපදිච්ච જાතිය සම මොනවා කිව්වත් අම්මලා ගණන් ගන්න. ඉතින් මේ අම්මා කතා කරුවොත් ඒකට අහන අම්මලාගේ අනික් යාළුවන්ට තේරෙනවානේ අම්මා කැමති නැද්ද මොකද්ද භාවනා කියලා කියන්නේ කියලා අනේ ස්වාමීන් වහන්සේ මම එච්චර දන්න උගත් කෙනෙක් නෙමෙයි මම එච්චර භාවනා කරලත් නැහැ මං කිව්වා ඒක නෙමෙයි ප්‍රශ්නේ අම්මා කිව්වොත් අහනවා මං කිව්වොත් අහන්නේ මට මෙච්චරයි කියන්න තියෙන කිව්වා අපි ගමේ පන්තලේ හාමුදුරුවෝ මට කිව්වා දවසකට එක මලක් කිඹින තරම්වත් ප්‍රදේශයක් හුස්ම සතියෙන් ගන්නේ කිය. මලක් කිඹින තරම් හුස්මක් සතියෙන් ගන්න එකව දවසට එකක් ඇති කියලා. එච්චරයි භාවනා කියන්නේ. අපි මේකට දඹදිව යනවා පිටරට යනවා බයිලානේ භාවනා තියෙන නහයට. ඒක කරන්නේ ඒකට පුදුම බයක් තියෙනවා. එක චිත්තක්ෂණයක් හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දන්නවනම් උච්චරයි භාවනා කියන්නේ. ඕක තේරුම් ගන්න මේ වගේ භාවනා වැඩමුළු කීයක් කරන්න වේද කියලා හිතන්නේ. භාවනා කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න අපි ඒ තරම් මේකට පුදුමාකාර ආලවට්ටම් දාගෙන තියෙනවා. ඉතින් ඒක වටිනවා. එහෙම කළා හරි ඉගෙන ගන්න එක වටිනවා. එහෙම කළා ජීත්තක ඉන්න එකත් වටිනවා. හිටියට පස්සේ කියලා දෙන්න තියෙන්නේ මේක දෙකක් කරන්න තුනක් කරන්න මොකද කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා උඹ මේ ගත්ත පටවි සංඥාවේ හිත පක්ඛන්දනය කරනවා බහිනවනම් උඹ ගත්ත පටවි සංඥා හිත පහදිනවනම් උඹ ගත්ත පටවි සංඥාවේ හිත පහිටන පිහිටනවනම් අයින් කරපු කෙලෙස් පිළිබඳව උඹ විමුක්තියක් බුද්ධ විඳිනවා නම් උඹට මේ ඒකේ අසුඤ්ඤතාවයේ තියෙනවා. පටවි සංඥාව සුන්නේ නැහැ ඒක තියෙනවා. ඒ සඳහා සියල්ල අයින් කෙරුවා වෙනවා. එතකොට උඹට මේ ගත්ත මේ පටවි සංඥාව පිළිබඳව ලොකු ප්‍රසාදයක් පහළ කරගන්න පුළුවන්. මේ පටවි සංඥා මේ හුස්ම රැල්ලෙන් තමයි මුළු ලෝකම කෙලස් කන්දරාවමම චිත්තක්ෂණයට බාංකුවල අයින් කෙළුවේ කියලා ඒකේ ගත කරන දෙයට කියනවා මේක කියන මේ සම්තිත්ථති කියන වචනේ කියන්නේ සතිපට්ඨාන කියන වචනේ તો තිත්ථති කියන වචනේ තමයි ඇහිලා තියෙන්නේ. අර අල්ලලා දීපු, මතු කරලා දීපු, හඳුන්වා දීපු මේ සතිය චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට යන්න ගත්තාම ඒකේ ජවයක් එනවා. ඒකේ කැස කැවීමක් එනවා. ඒකේ බුදුම වේග කැවිල්ලක් වෙනවා. ඒ වේගය හුඟක් වෙලාට මධ්‍යම ප්‍රතිපදාට අවශ්‍යයි. උදාහරණයක් කියනවා නම් කෙලින් වේග කවු නැති හිට නිකන් තියෙන බයිසිකල් එක අපිට කොහොමඩක්වත් සමබර කරන්න බෑ. බයිසිකල් ඉස්සරහට ඇදෙනවනම් යම් වේගයකින් ඒ ඇදෙන බයිසිකලේ දුවන බයිසිකල් එකේ සමබර භාවයක් තියෙනවා. බයිසිකලේ නතර කරනකොටම සමබර භාවය අඩු වෙනවා. ඒක හොඳට තේරෙයි. ඒ දවස්වල අවුරුදු උස්සල තිබුණ තරගයක් හිමීට බයිසිකල් පැඳිවේ තරගය කියලා. පුළුවන් තරම් අඩු වේගෙන් බයිසිකල් එක යන්න ඕන කකුල බිම තියන්න නැතුව. යන්න බෑ. බයිසිකලේ යම් වේගයකට ගියාට පස්සේ සම්බර භාවයේ මේ වගේ සතිය එක චිත්තක්ෂණයට ආවට ඒක සමබර නැහැ. ඒක බොහොම නුහුරුයි. ඒක බොහොම කෝඩුයි. ඒක බොහොම කෝලයි. මේක දිගට දිගට දිගට දිගට යනකොට චිත්තක්ෂණ හරහා ඒක කස කැවෙනකොට Taman තේරෙන්න පටන් ගන්නවා අමාරුම දේ. හැබැයි වෙනස තමයි ඉස්සල්ලාම එක චිත්තක්ෂණයක් මේ සතිය පිහිටවන්නේ. ඒක මුළු ජීවිතේ මුළු සංසාරේ මුළු මානව වර්ගයාගේ විශාලම වෙනස තමයි මේකයි සතිය කියන්නේ. ඒ සතියේ ඉන්නකොට මම දැන් මෙතන. ඒතර මට අරමුණු වෙන්නේ එක්කෝ ආනාපානේ. එහෙම නැත්නම් මගේ මේ කය. එහෙනම් ඇවිදිනකොට මේ වම දකුණ කියන එක. අනේ මේක ඉතින් ඔච්චර මහ ලොකු දෙයක් නේ මට මේක කරගන්න පුළුවන් නේ කියන හැකි සංඥාව ආවනම් ඊට පස්සේ මේ මනසට එක දෙක තුන කරනවා කියන එක අමාරු නෑ. ඒක නිසා ඉස්සල්ලාම අපි ශූන්‍යතාවය අවක්ඛන්තනේ කරන්නේ ශූන්‍යතාවය වාසය කරන්නේ භික්ෂු සංඝයා අරමුණු කරලා කොහෙද මිගාර මාතු පාසාදීන භික්ෂු සංඝයා අරමුණු කරලා මේ ඒක තීපත් කළ ප්‍රසාද වෙනකොට ලෝක පිළිබඳ පව අමතක වෙනවා ඊට පස්සේ භික්ෂු සංඝයා අමතක කරලා තමන්ගේ කයට හිත දාගත්තට පස්සේ ඊටත් වැඩිය පුංචි අරමුණකින් අර තීන සංඥාව සේරම අයින් වෙනවා ඊට පස්සේ ඒක ආනාපානේ වගේ පුංචි දෙයකට යන්න යන්න යන්න යන්න ඒ අරමුණේ තියෙන වටිනාකම ඒ අරමුණේ තියෙන විශාල කෙලෙස් කන්දක් වාම් කරන ප්‍රමාණය දකිනකොට ඒ කෙනා පුදුම පැහැදීමක් Tamange මූල කර්මස්ථානට ඇති කරන කොච්චරද කියනවනම් යෝගාචර කොච්චර මේක අල්ලනවද කියන මේ ආනාපාන හිත පාත්‍රන සද්දයක් ඇහුණා සද්දයට වෛර කරන තරමට ආනාපානට ප්‍රේම කරනවා ආනාපාන කරනකොට හිතවිල්ලක් ආවා හිතවිල්ලට වෛර කරන තරමට ආනාපානට ප්‍රේම කරන්න යනවා ආනාපාන කරගෙන යනකොට වේදනාවක් ආවොත් වේදනාවට වෛර කරන තරමට ආනාපානෙ තියෙන වටිනාකම තේරුම් ගන්න. ඒ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ. ඒ ආකාරයෙන් අපි තියලු කැපකීම් කරලා ගත්ත මේ ආනාපානේ කවදාකවත් වේදනා හිතවිලි සංඥා වලින් තොර නැහැ. අනිවාර්යම කෙනෙක් වුණාන. ඒක කාටවත් පුද්ගලිකව හම්බෙච්ච තරහක් කාගා සීලිය අඩුකමක්වත් කාගක පරණ කර්මයක් නෙවෙයි ඒ හැටි. ඒ සඳහා දන්නවනේ යෝගාචර ඥානපන්ට කොට කරගන්න පුළුවන් හිත. ඒකට කියන්නේ හිත විතක්කේ කියලා. විතක්කේ කියන අරමුණට හිත නංවන්න පුළුවන්. නංවපු ගමන් වැටෙනවා. හරියට දුවන ASCII උඩ අලුපුල් ගෙඩියක් තිබ්බා වගේ. වොලිබෝල් එකක් තිබ්බා වගේ. තියෙනකොටම වැටෙනවා. නමුත් ඊගාසරේ ආයෙ තියන්න පුළුවන්. තිබුණ චිත්තක්ෂණයක් ඉන්න වැටෙනවා. අන්නේ වැටමින් වැටමින් යනකොට ඒකට වැටෙන්න හේතු වෙන්නේ වේදනාවක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, හිතවිලක් වෙන්න පුළුවන්. නමුත් නැවත තියන්න පුළුවන් ගතිය යෝගාවචරයාගේ බහුල භාවිතාව කියලා ගණන් අරගෙන මේක පట్టල කරන්න මේ අලු පූල් gediya දුවන ආස්‍යාවුඩ පట్టල කිරීම සඳහා කරන දේ තමයි සතිපට්ඨානය කියන්නේ. මේක පట్టල කරන්න. පట్టල කිරීම සඳහා කරන්න තියෙන්නේ නිකන් අරමුණට ගිහිල්ලා එන්න අරින්න එපා. නැත්නම් විතක්කේ විතරක් තනි වෙන්න දෙන්න එපා. විචාර බුද්ධිය යොදවන්න විමසුන් නොන යොදවන්න උඹ මේ ආස්වාසයට ගිය වෙලාවේ උඹ කොහොමද දන්නේ මේක සද්දයක් නෙමෙයි කියලා? උඹ කොහොමද දන්නේ මේක හිතවිල්ලක් නෙමෙයි කියලා? උඹ කොහොමද දන්නේ මේක වේදනාවක් නෙමෙයි කියලා? උඹ කොහොමද දන්නේ මේක ප්‍රසවාසය නෙමෙයි කියලා? කියලා යාගේ ආපු ගමන් කට උත්තරයක් ගන්න. මේ කට උත්තරේ තමයි ਵਿਚාරය කියලා කියන්නේ මේ චෛතසිකයක් වශයෙන් ਵਿਚාරය කියන්නේ ගිහිල්ලා එන්නවා ගිහිල්ලා අතගාලා බැලලා මට කියාපන් ඇවිල්ලා මොකද්ද කියලා ඒ නිසා අරමුණ දිහා නිකන් බලාගෙන බකන් නිලානින්න නෙවෙයි අරමුණේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ මොකක් කරි අල්ලා ගන්න පුළුවන් වුණොත් අරහා සමාන විශාල විශ්වාසයක් තමගේ හිතට එනවා මම ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරා මට හුස්ම පිරිමැදෙනවා දැනුණා මම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා ප්‍රස්වාසය වෙලාදී මට ඒක ඇතුළට පිරිමැදිනවා දැනුණා එහෙම නැත්නම් මේක උණුසුම සීතල දිග බව කෙටි බව කම්පන චංචල මොන්නව හරි කෑල්ලක් මේ පඩවි ධාතුව ගැනයි සරුවචනාංශේ මේ චූලසුඤ්ඤත සූත්‍රය කතා කරන්නේ මම මේකෙන් මේ රූපකයක් වශයෙන් ආනාපානය අරගෙනයි මම මේ කතා කරන්නේ ඒ ආනාපානේ ඩිංගිත්තකරි විස්තර බලාගන්න නිකන් අවිල්ල පැනලා යන්න දෙන්නේ නැතුව පුරුදු වෙනකොට වෙනකොට පේනවා ටික කාලයක් ගියාම දුවනාස්සේ අවුඩ බල අලුපූල් ගෙඩිය පට්ටල වෙනවා අපිට බිත්තරයක් එලින් තිබ්බොත් බිත්තරේ දිග අතරයි පටල වෙන්නේ. හුත්තට කරකවල කෙලින් තිබ්බොත් බිත්තරේ කැරක් කැරක් කැරක් කෙලින් හිට ගන්න. බිත්තරේ සාමාන්‍යයෙන් කෙලින් හිටින්නේ නැහැ. ඔද් වේගෙන් කරකවොත් කෙලින් හිට ගන්න. සතපය කාසිය කොන්දේක උඩ තියලා ගැහුවොත් අතින් කැරක් කැරක් කැරක් හිට ගන්න. අන්න වගේ මේ විතක්ක ਵਿਚාර දෙක සමතුලිත වෙච්ච ගමන් එන එන ආස්වාසයට හිත ගිහිල්ලා එන එන ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි කියනවා. මෙන්න මේ සූදුව මේ විනෝදාංශේ මේ කියන පුරුද්ද පුරුදු කරාට පස්සේ ඉස්ලාම යෝගාවචරය මේ ආනාපානේ හාදවීමේ ලකුණක් වශයෙන් ගන්නෙ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි. ඕනේ නම් ඒක කියන්න පුළුවන්. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන විතරක් නෙවෙයි ආස්වාසයෙන් සද්දෙමුත් වෙනස්. වේදනාවෙමුත් වෙනස්. හිතවිල්ලෙනුත් වෙනස්. ඒක අහන්න කොහොමද කියලා. ආන්නේ විස්තර ගත්තට පස්සේ හොඳට මේ හොල්මන දිහා බලනකොට පේනවා ආස්වාසය ප්‍රස්වාසයෙන් විතරක් නෙවෙයි ඊගාවට එන ආස්වාසයෙන් උත් වෙනස්. ඉස්සලා ඉස්සන ආස්වාසයට ප්‍රස්වාසය වෙනස්. ඒකයි සරුවචාන්සේ දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රසං වාස සන්තෝ රසං අස සාමිති පජානාති කියලා ආස්වාස ප්‍රස්වාසයෙන් විතරක් නෙවෙයි එන්න එන්න එන්න එන්න ආස්වාසෙන් ආස්වාසයට වෙනස්කම් දකින්න හදනකොට ඒ මනුස්සයාට අම්මලා තාත්තලා සී වෙන්නේ නැහැ. ගෙදර දාලා අපි වස්තුව දී වෙන්නේ නැහැ. සුනාමි ගැන කතාවක් නැහැ. ආනපනෙ පක්ඛන්දනය කරනවා. ඒ නිසා අප්පා සතිපට්ඨානේ සති ගැන සති චෛතසිකය ධානය කියලා කියන්නේ පටල කිරීම මේකට පා කියලා වචනයක් මැදිහත් කළයි සරුවත් chance දේශනාවේ සති පඨාන මේ පා කියන වචෙන්ට අටුවාචාරින් වංශීලා උක්ඛණ්ඩිත්වා පක්ඛණ්ඩිත්වා පත්තරිත්වා පවත්ති දීතිපා කියලා පයන්නට විතරක් දිග පාඩයක් අර්ථකථන දෙනවා බුරුම රටේ හරියට මේක විස්තර කරනවා සතිය ආනාපානේ මතන නැත්නම් අරමුණ ආනාපානේ නම් යෝගාචර භාවනා කරන ආනාපාන සතියෙත් නම් ඒ අරමුණ උදුරා ගන්නා ස්වරූපයෙන් අරමුණ එන්නකොටම ලැහැසිලා ඉන්නවා අරමුණ ඇවිල්ලා ගියාට පස්සේ ආ පැන්නනේ කියන්න වෙන්නේ නැතුව එනකොටම උක්කන්දිත. පක්ඛන්දිත්වා කියලා කියන්නේ බැසගෙන රස සූපු කරලා බොන මට්ටමක් තියෙන. මේකේ තියෙන පක්ඛන්දිත්වා කියන වචනේ. පක්ඛන්දනේ කියලා කියන්නේ ඇවිල්ලා යන්න දෙන්නේ නැහැ ආනපනෙට. උද්දණ්ඩ කටේ දාගෙන අහපල සූපු කරනවා වගේ ආන ආස්වාසී මොනවද ඕජාව මොනවද රස මොනවද මට දැනෙන්නේ කියලා පක්ඛන්දනේ කියනවා. පත්තරීත්වා කියලා කියන්නේ උඹ පටන් ගන්නකොට උඹට පේන්නේ ආස්වාසයේ මැද විතරයි. නමුත් මේිට ඉස්සලා බොහොම සියුම්ම මේක පටන් ගන්නමත් තියෙනවා. ඊට පස්සේ මේක ප්‍රසවාස වෙන්න ඉස්සලා ගෙවලා ඉවර වෙනවා. ඒක නිසා මැද කොන්ද විතරක් දැකලා පටන් ගත්තට මේක පැතිරෙන සුරු සුරුපෙන් බලපන්. මුල මැද අග කියන තුනම දක්නාසලු විදියට බලපන් කියලා ආනාපානෙත් එක්ක කොච්චර සුවද වෙනවද කියනවනම් ආශ්වාසෙත් එක්ක කොච්චර සුවද වෙනවද කියනවනම් ඒ ආශ්වාසයේ මුල මැද අග කියන තුනම ඉතාමත් විස්තර සහිතව බලනද මුලදි බැරි බව දන්නවා ලං වෙන්න ලං වෙන්න උත්සන්න වෙන්න උත්සන්න වෙන්න ආද වෙන්න ආද වෙන්න ආහනපානේ ආස්වාදයේ ආන්දම පටන් ගන්න හැටි ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන ගිහිලා සම්පූර්ණයෙන් ඉවර වෙන දක්වා වගේම දකින්න පුළුවන් වෙනකොට ඒකට කියනවා සබ්බකාය පරිසංවේදී අස්සසී සාමීති සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්සසී සාමීති සික්ඛති ඒක එන්නේ ආස්වාද ප්‍රසවාසී වුණාට පස්සේ දීගං වාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාසසන්තෝ රසං අස්ස සාමීති පජානාති ඊගාඩ සබ්බකාය පරිසංවේදී අස්ස සාමීති සික්කදී ඒ නිසා මුලදී පේන්නේ බොහොම ඈතින් දකින්න දර්ශනයක් ලාවට නමුත් මෙයත් එක්ක හාද වෙන්න වෙන්න කස කැවෙන්න කැවෙන්න සතිය පිහිටන්න පිහිටන්න පක්ඛන්දනේ වෙන්න වෙන්න අලගිය මුලගිය ඔක්කොම දැනගන්න පුළුවන් ඊට පස්සේ පවත්තති ඊගාවට එන ආස්වාසෙත් මේ වාගෙම මුල අලගිය මුලගිය සේරම බලා ගන්නා සුළු විදියට යෝගාචරය බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාචරය කොච්චරක් ආස්වාස් ප්‍රසආසත් එක්ක සමීපස්ත වෙනවද කියනවනම් හෙන්න ගැහුවට ඇහෙන්නේ නැහැ. සතෙක් ඇවිල්ලා කාලා ගියාට තේරෙන්නේ මොනම දෙයක්වත් නැහැ. ඒ තරම්ම අරමුණට සමීපස්ත වෙන්න වෙන්න පරිබාහිර සියල්ලගෙන්ම සමුගන්න ගතියක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් අරමුණේ මානසිකාරය වැඩි කරන්න වැඩි කරන්න මුළු ලෝකෙම ආමනසිකාරයට ලක් වෙනවා. අරමුණේ සතිමත් වෙන්න වෙන්න සියලු ලෝකයේ පිළිබඳ අසතිමත් වීමක් වෙනවා. ඉතින් යෝගාවචරය කියනවා භාවනා කරනකොට මට ඉස්සර වගේ නෙමෙයි මතක නැති වෙන්න පටන් ගන්නවා කියන. එකක සතිය පිහිටනකොට තව තැනක හිත තියන්න බෑ. ඒ නිසා යෝගාවචරයට මෙතෙක් කල් ඔළුවේ තිබ්බ ගුණ කන්දල් ගොඩාක් අමතක වෙන්න පටන් ගන්නවා. ඒසා ගෙවල් දොරවල් වලට ගියාම අංජ බජයි. අර ස්විස්ලන්තේ ඉඳලා හාමුදුර කෙනෙක් ආවා. තාමත්ම තදින් භාවනා කරනවා. මම මේ කීපතාවක් කියලා දෙනවා මෙතෙන්ද ගැළපෙයි කියලා මං හිතනවා. දානශාලාවට ඇවිල්ලා ආව ධර්ම සාකච්ඡාවක් ඉවර වෙලා. ඇවිල්ලා බලනකොට දානශාලාවේ මේස උඩ සාමණේරයා උණුතර බෝතලෙ තිබ්බා ගිලම්පසේක. මෙතන තියෙනවා හිස්කෝපේ මේ පැත්තේ තියෙනවා පඩික්කම. දැන් මෙයා හිතාගත්තා ඉතාමත්ම සතියෙන් උණුතර බෝතලේ ඇරලා මේ කෝප්පෙට වතුර ටික දාන්න ඕනේ සියල්ල දැක දැක දන දන කෙරෙන්න ඕන. යෝගාචර සූලුපෙන් නැවතිල්ල නිස්සද්දව කරනවා. ආ කරන්න හදනකොට දැක්ක කෝපේ වතුර ටිකක් තියෙනවා. ආ දැන් ඊට පස්සේ දැන් තියෙන මොකද්ද? කෝපේ වතුර පඩිකමර දාන්න ඕනේ. ඒකල හිස් කෝප්පෙට ගිලම්පසරික වක් කරනවා. දැන් ඒවා වැඩ දෙකක් ගත්තා. අරගෙනලා ටික වෙලා කරනකොට දැන් මේ මට තීරණවලු වක් කරනවා මොකක් හරි අප්සෙට්. ආය කල්පනා කරලා බලනකොට එයා රුණු වතුර බෝතලේ යන padikkamට වක් කරනවලු බොහෝම සතියේ. කරන්න ඕනේ කෝප්පේ padikkamට දාලා කෝප්පේට උණු වතුර ටික දාගන්න. ගිලම්පසෙක දාන්න. ඉතාමත්ම සතියෙන් කරනකොට උණු වතුර බෝතලේ padikkamට වක් කරනවා. දැන් මේක නාස්තියක් නේ. පුදුම සතුටක් ආවලු. මේ වැඩිපුර පඬිතකම් කරන්න ගියාම සාමාන්‍ය ජීවත් කරගන්න බැරි එක පිළිබඳව ඕනෑමට වැඩිය සතිමත් වෙන්න ගියාම මොනම දෙයක්වත් කරගන්න බෑ. මේවා ධර්මයේ තියෙන හුරතල්. භාවනා කරපගෙන කවදාකවත් උකට hina වෙන්න යන්නේ. එයා දන්නවා මට ඔయిత වැඩිය පරිප්පු කැවිලා තියෙනවා කියලා. එහෙම නැතුව සතිය පිහිටවන්න බෑ. සයිසෙක් නිව්ටන් ලියලා තියෙනවලු. එයා උදේම ගිහිල්ලා කෑම කන්න උය උයා ඉන්න බැරි නිසා බිත්තර දෙකක් ගෑස් ලිප උඩ තියලා තම්බලා ඒක කන ගමන් දවල් කෑමට යනකම ලැබ් එකේ වැඩලු. මනුස්සයා එක දවසක් බලනකොට එයා පිටර දෙක දාලා වැඩ කරගෙන ඉඳලා බලනකොට අත්තරලෝසෝ පැහැනවලු පිටර දෙක මේසුදලු. ඉනිසා සතිය පිටවන්න ගියාට පස්සේ පොඩ්ඩක් වයර් මාරු වෙන ගතියක් එනවා. අනිවාර්යයි ඒක. මේක නිසා චිත්ත පීඩාවක් එනවා. පිට ලෝකයට පේනවා මෙයාට වයර් මාරු වෙලා ඉන්නේ කියලා. අංජබජල් කියලා. ඔලුව ක්‍රේල් වෙලායි කියලා. කොණ්ඩේ නෙවෙයි. ඔලුව ක්‍රේල් වෙනවා. මේක හොඳ ලකුණක් වැඩේ පටන් ගත්තා අයියා. ඒ වෙලාවේ Taman හිටියේ භාවනා යෝගාවචරතර නෙවෙයි නා. ඉතින් ඔලුව කහන්න තමයි සිද්ධ වෙන්නේ. භාවනා යෝගාවචර හිටියත් ඒ දැනගත්ත වෙලාවේ ලොකු හාස්‍යයකට ලක් වෙනවා. මේ හුඟක් සතියෙන් කරන්න ගියාට පස්සේ මානසිකාරය අමනසිකාරය දෙක පටලැවුණට පස්සේ මොනව කරනවද හොයන්න බෑ. මේවා රාශියක් කරලා තමයි යෝගාවචරය මේ සති ලෝකයේ සමාජිකත්වය ලබන්නේ. ඊටසලා ගොඩක් උප්පණ්ඩණය වෙනවා. ගොඩක් විහිළුවට ලක් වෙනවා. ඉතින් අර පඬිතකම් මාන්නක්කාර දිනේ කරන්නේ මේ මේ කට්ටේ පන්නන්න බෑ. මම කරන්නේ මේක 100 100ක්ම හරියන්න පොඩ්ඩක්වත් වරදින්න බෑ කියලා ලොකෝ දැඩි අදහස ගන්න මිනිහට කවදාකවත් ඒක දෙන්න බෑ. ඒ නිසා කියන පඬිතුයාට ඒකට යන්න බෑ. ඒ දන්නේ නමුත් එළුවන්ඩ බල්ලන්න පුළුවන්. එළුව බල්ලෝ ගානක් නැතු වෙනා පඬිතුයා කල්පනා කරන යකෝ මේ තනියේ දණ්ඩ යනකොට වැටුණොත් ඌ මේකොඩම ඉඳගෙන අඩිය තියන්නෙම නැහැ. ඒ නිසා Taman පිළිබඳව නිහතමානීකම තියෙන. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරලායි මේ හොයාගත්තේ. සාරසංගික කල්පලා පෙරුම් පොරලා හොයාගත්තේ. අපිට මොකද ලහ ගන්නකොටම 8යි කියලා ගණන් කරන්න බෑ. ඒ මුලින් මුලින් වෙන මේ අත්තර දිටික මානසිකාරය සහ මානසිකාරය දෙක අතර තියෙන තට්ටු මාරුව. මේකෙදී අපි ඉතින් සද්ධාව ඉදිරිපත් කරන්න වෙනවා. අපිට වැරදෙන්න පුළුවන්. ඒ නිසා මේකට කියනවා ආධිකම්මික විපස්සකෙක් වෙන්නේ කියලා. මම හැමදාම ආරම්භකෙක් විතරයි. මම කවදාකවත් දක්ෂයෙක් නෙමෙයි. මට දක්ෂයෙක් වෙන්න බෑ. අන්තිම දක්ෂයා බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරන්න පුළුවන්. මම අද තමයි පටන් මම දැන් දැක්කත් කෙනෙක් විදියට නිහතමානී වීම භාවනා ලෝකේ කිසිම අඩුපාඩුවක් නෙවෙයි. ප්‍රශ්න වෙලා තියෙන්නේ හිසනියට එකනිය ඉහනියකට පැහැෙනකොට නිහතමානී වෙන හැටි මතක නැති වෙනවා. පොඩි උන්ට টොප් එකට පුළුවන්. ඒ නිසා කියනවා ගෑරේජ් එක වැඩි ඉගෙන ගන්න ගියත් වයසට වෙලා ගියොත් කරන්න බෑ පොඩි කාලේ ඵලයක්. බාස්කුණු හරපෙන් බයිනවා. ගෑරේජ් වල වැඩ කරන්න ගියා ලොක්ක කරන්නේ බාස්ට ගන්නවා. එහෙම බෑ. ඌ අඬුවෙන් ගහන්නේ පොඩ වෙච්ච එක. ඒ වෙලාවට ඉතින් පොඩි එකා අඬලා නිකන් එන නිසා භාවනා කරන්න වුණා. දැන් මේ නාකි ටික දකිනකොට සෝරි කියලා හිතෙනවා. මොකද දැන් ඉතින් ඔක්කොම මට්ටම් වෙලා ඉවලා පට්ටල වෙලා ඉවරයි. දැන් මේවා ආය අම්බරලා කෝවේ දාලා උණු කරන්නවත් බෑ. පොඩි උණ්ඩ දෙන්න බලන්න. උණ්ඩ වැරදුණයි කියලා ගාණක් නැහැ. මොකද උන්ගේ වැඩේම වරදින එකනේ. උන් තාම මේ චරිතයකට රිංගලා නැහනේ. <clears throat> රුචර්ජුකම් පට්ටල කරගන්නේ නැහනේ. නමුත් අපි බුදුන්ගේ ගුණය සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨ தත්ත්වයටපත් වෙලත් සෝපාග කියන දරුව ළඟට පයින් ගියානේ. මොකටද ඒ? ඊයම නිසා ඒ මනසට මේ පරිශීන කරන්න ගැම්මක් ආවා. බැරිද දරුවා උඹට පැවිදි වෙන්න? අනේ ස්වාමීන් වහන්සේ අපි වගේ අඩු කුලේ කට්ටිය කොහොමද පැවිදි කරන්නේ? නෑ නෑ අම්මයින් අහලවරෙන් අම්මා කිව්වොත් මං ගන්නවා. මොන්න තරම් සතුටක් වෙනවද කියලා බලන්න. එතන බුදුරජාණන් කියන උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරියෝති. උඹ වැසිකිලි කැසිලි කරනකොට සතිමන් සතියෙන් හිටපන් කිය. බුදුහාමුදුරුවෝ ධර්මයේ කියන්නේ වැසිකිලියෙත් නේ ගඳ කිලියට නෙවෙයිනේ. මේකයි මහා කරුණාව කියන්නේ. මේක කරන්න බෑ මේකට අරක තියෙන්න ඕනේ මේක තියෙන්න ඕනේ අර නොකරන වේදකමට කොඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලනවා. සතිය පිටවන මොකක්වත් ඕනේ ආර්යයට තේරුම් ගන්න ඕනේ මේ සතිය පිහිටවන පුංචි අරමුණ. පක්ඛන්දනය කළොත් බැසගත්තොත් ව්‍යංජනාලි ව්‍යංජන වශයෙන් දැක්කොත් ඒ හැම චිත්තක්ෂණයම අපි මුළු ලෝකෙම දන් දීලා ලෝකයේ ශූන්‍යතාවය ඇති කරලා තියෙනවා. අපිට වෙන්නේ මොකද්ද? මාතුගා මේ මිගාර මාතු පාසාදී කියන ලොකු අරමුණේ හිටපු එක දැන් පටවි අරමුණට අඩු කෙරුවට පස්සේ ශූන්‍යතාව බහුලීකృత කරන වෙනවා. ශූන්‍ය පැත්ත වැඩි වෙනවා. Taman ගත්ත පුංචි අරමුණ පිළිබඳව පුළුවන් තරම් විස්තර ඇති වෙනවා. ඒක නිසා ඒකත් දුකක්. හොඳට මතක තියාගන්න මේ ගත්ත ආනාපානය කියන්නේ සංසාරෙන්ම ගත්ත කුණු කෑල්ලක්. අඩයක්. වාංගුවක්. නමුත් බුදුහාම කියන සතුට වෙන්න පුළුවන්. ඒකට මොකද විශාල දුක් ගොඩක් ගවන් කරන මම මේක ගත්ත නිසා ඒ දුක, ඒ දරතය කෙරේ පහදින්න පුළුවන්. මේකේ ප්‍රයෝජනේ තේරෙනවා. ඇයි මම මේක ගත්තේ කියලා. අපි හෙට කතා කරමු මේ විදිහට ගත්ත අරමුණට මොකද වෙන්නේ කියලා. අපි කොයි අරමුණක් ගත්තත් අන්තිමටනේ ගත්ත අරමුණත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවිලා යනකොට තව තවත් ශූන්‍යතාවය වැඩි වෙනවා. අතහැරපු දේත් වැඩි වෙනවා. අතහැරෙන දේත් වැඩි වෙනවා. එතකොට තමයි තමයි තේරෙන්නේ බුදුහාමුදුර අපිට දීලා තියෙන අඩේ ගෙවෙන එකක්. නීති එකක් නෙවෙයි. විනාශ වෙන සුළු එකක්. විපරිණාමයටපත් වෙන එකක්. ඇතිව නැතිව යන එකක්. ඒ නිසා පටන් ගන්නකොට ගොරෝසුට කන බහලවට තිබුණාට මේක එnde end end end තුනී වෙන එකක් නිසා ශුන්‍යතා බහුලීගත වෙනවා ශුන්‍යතා අවක්ඛන්තිය වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා නමුත් ඒකට අපි වෙනම වචනයක් කියනවා අරමුණේ විපරිණාමය අල්ලගත් අරමුණ විපරිණාමේ ඒකටත් අපේ හිතේ ලෑස්තියක් තියෙන්න ඕනේ මේ අඩේට ගත්ත දේ පාවිච්චි කරන්න කරන්න ගෙවෙනවා කැලි කැලි කැටි කැටි කැටි කැටි යනවා ඒ කැඩි කැඩි යාම නිසා අනීමේ අරමුණ මෙච්චර වටන දේ කියලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ටික වෙලා කරනකොට ඕකත් ගෙවෙනවා. අන්න ඒකට සූදානම් වීම සඳහා මේ ශූන්‍යතා චූල ශූන්‍යතා සූත්‍රය බුදුන්සේ එකින් එකට එකින් එකට සියුම් කරමින් සියුම් කරමින් බොහෝම ලස්සන ගමනක් ඉදිරියට අරන් යනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු හෙට නන් නෙවෙයි හෙට අපේ ධර්මදේශනාව සම්බන්ධ වෙන්නේ අනිද්දා ඉඳලා තියෙන ධර්මදේශනාවල කොහොමද සරුවචාන්සේ මේ හා මෙයින් මේට මෙයින් මේකට මෙයින් මේකට ඊටාම සියුම් තැනකට ගෙනියලා මේ ශූන්‍යතාවේ යන්න පුළුවන් උපරිම කෙලවරට අපිපත් කරන්නේ කොහොමද කියලා කෙසේ නමුත් මේ දවස් දෙක ඇතුළත අපි සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගත්ත කරුණ නිසා අපි මෙතුවක්කල් කරගෙන ගිය වැඩ පිළිබඳව ලොකු ශක්තියක්, ධෛර්යයක්, වීරියක් ඇති කරගෙන මේක මේ මොනවාද උරගා බලන්න කරන වැඩක් නෙමෙයි මේක ආද්දුරු ප්‍රත්‍යක්ෂ දෙයක්. මේක ඒ නිසා තමන්ගේ ආත්ම ශක්තියුක්තෝ ඉදිරියට ධෛර්යයුක්තෝ ඉදිරියට මේ සතිය දිගට පවත්වා ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.